ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 මූලාසනයේ වැඩ සිටින ගරුක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවතර සංඝ පිරිසකින් අවසරයි. භාවනාවක යෙදিলা ඉන්න පූර්ණ කාලීනව භාවනාවේදී සිටින යෝගාවචර පිරිසකට ගැළපෙන විදිහට අපි මේ වටිනා බුද්ධ ශාසනයේ විශේෂ අනුශාසනාවක් වෙන අප්‍රමාදය ගැන අරුණු ඉදිරිපත් කරන්ට පොතේ දැනුමත් අත්දැකීමක් කියන මේ දෙපාර්ශ්වයේම සම්බන්ධ කරගෙන යෝගාචර ජීවිතයකට අප්‍රමාදය ලං කර ගන්නා හැටි ලං කරගත යුතු හැටි මතු කර දෙන්න අද මේ ධර්ම දේශනාව වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අප්‍රමාදය කියන ධර්මයේ විශේෂ ප්‍රායෝගික පැති විශේෂ මූල ධර්ම පැති රාශියක් පවතිනවා. මේ බව නොදන්නා නිසා නොදන්නාකම නිසා බොහෝ දෙනා ජීවිතවල කටයුතු වලදී නැත්නම් ලෞකික කටයුතු වලදී ඒ වාගේම යෝගාවචර ජීවිතයේ කටයුතු වලදී ඒ වාගේම යෝගාවචර සහ ලෞකික පැති කියන දෙපාර්ශවයේ සම්බන්ධව කරන කටයුතු වලදී අවුල් ඇති කර ගන්නවා අවුල් ඇති වෙන්න ඉඩ තියෙනවා යම් කිසි කෙනෙක් සාවධානව සුතමේ වශයෙන් හෝ මේ අප්‍රමාද කියන ධර්මය තේරුම් ගන්නවා නම් අත්දැකීම් වශයෙන් ජීවිතයට ලං කර ගන්නවා නම් ඒ අත්ගේ ජීවිතය කිසිම හැලහැප්පීමක් නැති සුමුදු ගැලීමක් ඇති ජීවිතයක් බවට පත් වෙනවා. හරියට හතරක් අරහා යන්ට බැරි මහා ඝන වනාන්තරයක වුණත් කුලගක් ඇදිලා යන්නේ කොහොමද? විශාල ගලක් තියෙනවනම් ගල වටෙන් යනවා. ගහක් තියෙනවා නම් දෙපැත්තෙන් යනවා. කුංචි ගහක් තියෙනවා නම් නමාගෙන යනවා. ජලයේ තිබුණයි කියලා හුලඟ නොහමා සිටින්නේ නැහැ. අන්න ඒ වාගේ තමයි මේ අප්‍රමාදී ධර්මය හොඳට මූල ධර්ම වශයෙන් සහ අධ්‍යක්ීම් වශයෙන් දන්නා පුද්ගලයා තමන්ගේ ජීවිතය දෙලෝ වැඩ සාදා ගන්නවා. ඒ නිසා මේ අප්‍රමාදයේ පිළිබඳව හොඳ අවබෝධයක් අත්දැකීම් සහිත පුද්ගලයන්ට විශේෂයෙන්ම භාවනා අත්දැකීම් සහිත පුද්ගලයන්ට ලැබිච්චාම තම තමන් ඉදිරියේ දැනට ආව ප්‍රශ්නවලට විශේෂ පිළිතුරු පිළියම් හොයාගන්න පුළුවන්. මක්නිසාද මේ ප්‍රශ්න මතුවෙන්නේ විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයක යෝග මධ්‍යස්ථානයක ප්‍රශ්න ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ අංශ දෙක දෙපාර්ශවය පුරුද්දා ගන්න බැරිකම නිසායි, හාගිස්වා ගන්න බැරිකම නිසායි, දෙක දෙපැත්තට අදින ස්වરૂපේ නිසායි. මොනවාද මේ දෙපාර්ශ්වයේ ලෞකික පැත්ත සහ ලෝකෝත්තර පැත්ත. මේ දෙකේ තියෙනවා දෙපැත්තට අදින ස්වરૂපයක්. බුදුරජාණන් වහන්සේ පවා ශ්‍රීමුක දේශනාවේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ලාභ සත්කාර සම්මාන සිලෝ පැත්තට ඇදිලා කටයුතු කරනවා නම් ඔහු නිවන් මඟ වසා ගන්නවා ඒ තරම් මේ දෙක මාර්ග දෙකකට වැටිලා කියනවා මේ නිසා යම් කිසි කෙනෙක් ලෞකික පැත්තේ දක්ෂතාවයේ තියෙනවනම් ඒ පුද්ගලයා ඉබේම ඉන්ද්‍රයන් පිනවීම පැත්තට කාම වස්තු පරිභෝජනය කරන ආස්වාදයේ විඳින පැත්තට ඇද වැටීම නිසා පිරිහීම නිසා ලෝකෝත්තර පැත්ත විශේෂයි පිරිහෙනවා ඒක වගේම ධර්මයක් අපිට දැක ගන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථානවලදී භාවනාවට පත්වෙච්චි සමහර යෝගීන් සම්පූර්ණයෙන්ම ඒ ලෞකික දැනීම ප්‍රෝධනයට නොගන්නා නිසා අමතක කිරීම නිසා තමන්ගේ මනස විශේෂයෙන් පටු කර ගැනීම නිසා අනිකුත් යෝගීන් සමග අනිකුත් අපකාරයන් නැත්නම් උදව් කර නැත්නම් සමග දායකයන් සමග නැත්නම් විශේෂයෙන් බාහිර ලෝකයක් සමග ගැටෙනවා. ඒ නැත්තන්ට ඒ ලෝකේ වැඩ රුස්සන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. එකම දෙයයි ගැලපෙන්නේ ඒ තමන් අඳුනාගත්තා වූ නිවන. නැත්නම් තමන් අඳුනාගත්තා වූ සීලය, තමන් අඳුනාගත්තා වූ සමාධිය. ඒ සඳහා යාන්තමට හෝ රිදිල්ලක් පළුදු වීමක් අමාරුවක් වෙහසක් ඇති වුණොත් විශේෂයෙන්ම අනික් පැත්තේ දොස් දක්ිමි දෙපාර්ශවයට බාධා කරගන්නවා. ඒ නිසා නිවන් මාර්ගයේ යනවා කියලා ගන්නා වූ අන්තවාදයට වැටෙනා වූ පිටසක් මේ සාමාන්‍ය දේවල් වලදී දදරු වංශයේ කටයුතු කරන්න පෙළඹෙනවා. නොදන්නාසේ කිරිදරු වංශයේ පෙළඹෙනවා. චෝදනා ඉදිරිපත් කරනවා, යෝජනා ඉදිරිපත් කරනවා, අධිකරණ ඉදිරිපත් කරනවා. සාමාන්‍ය බුද්ධියට අහු වෙනදී. නමුත් ඒත් හිතනවා මේ සාමාන්‍ය බුද්ධිය මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ නෑ. ඒකට විශේෂ උපක්‍රම ඕනේ මෙතෙන්දි. ඉතින් ප්‍රශ්නයක් කරගන්න. ලෞකික ලෝකයන් නිවන පිළිබඳ සාංක අවශ්‍යකත් නැතුව ඒ ලෝකේ ප්‍රශ්න විසඳගන්නේ කාමයේ පැත්තට ඇදී යාම නිසා නිවන් මඟ අසුරා ගන්නවා. මේ නිසා ගමනක් නැහැ. අපේ පැත්තෙන් බලනකොට ඒ කියන්නේ අපි යෝගීන් වශයෙන් පූර්ණ කාලීනව මේ නිවන් මාර්ග හෙළිබරන පිටසක් වශයෙන් අපට මේ දෙකම ඉෂ්ට කරගන්න වෙන බව තේරුම් ගන්න ඕනේ. වෙන විදිහකට කියනවනම් ලෞකික අංශයේ ඒ කියන්නේ ලෝකී ප්‍රඥාව පැත්තේ අපේ හැකියාවක් අපේ දක්ෂතාවයක් අපේ මේ ගමනට අවශ්‍ය කරනවා ඒ තියෙන ඥානය තියෙන ප්‍රඥාව තමංගේ ඒ ආධ්‍යාත්මික ගමනට ධාර්මිකව ලං කරගත්තට ඒක කිසි දෝෂයක් ඒක කිසි අපවාදයක් පවතින්නේ නැහැ නමුත් ඒක හොයන්න යනවා නෙවෙයි මේ විදිහට මේ ජීවිතයක් ආධ්‍යාත්මික පැත්තට හරවාගෙන ආධ්‍යාත්මික ප්‍රයෝජන ලබාගෙන ඉදිරියට යනකොට මෙන්න මේ ප්‍රශ්නය කාට නමුත් ඉදිරිපත් වෙන දෙයක්. බෞද්ධ ඉතිහාසය අනුව බලනකොට මේ ප්‍රශ්නයේදී කැපිපෙන විදිහේ <clears throat> ප්‍රශ්න මුණ දීමකට නැත්නම් මේ ප්‍රශ්නයට කැපිපෙන විදිහට මුණ දුන්න කෙනෙක් තමයි මේ කොසල් රජු. කොසල් රජුගේ මෙලෝ වශයෙන් ආසාවල් බොහෝමයි. නිතරම රට රාජ්‍ය දියුණු කරගන්න යුද්ධ කරන පැත්තට පවා ආශ කරනවා. ඒ වගේම කැමේ දීමේ පවා ඒ කුසල රජුරන්ට පුළුවන් කමක් නැහැ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. කවුරු නමුත් හොඳ දෙයක් දැක්කොත් ඒක සතු කර ගැනීමේ ආශාව පවතිනවා. කාම ලෝකේ රජ කරනවා. මේ මැදිවට මේ රජුරෝ බුදුරජාණන් වහන්සේ විසේ විශේෂ ශ්‍රද්ධාවක් තියෙනවා. පුදුමාකාර ශ්‍රද්ධාවක්. ඒක මේ ත්‍රිපිටකය බල නැතු පිළිගන්නවා, දන්නවා. බුදුරජාණන් වහන්සේගේ වචන උන්වහන්සේ ඉසමුදුනේ පිළිගන්න තරම් ශ්‍රද්ධාව තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් මේ ලෞකික දේවල් පිළිබඳව අත්හැර ගන්න බැරි ගතියක් තියෙනවා. මේ නිසා මේ රජුගේ ජීවිතය හරිම විචිත්‍රයි. ත්‍රිපිටකයේට විවිධ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා මේ රජුව නිසා. මේ රජුව දවසක් විවේකීව කල්පනා කරනකොට වැටහෙනවා තමන්තුළු විශේෂයෙන්ම පවතිනවා මේ කාම ආශාවන් පිළිබඳව නැත්නම් ලෞකික ආශාවන් පිළිබඳව නැත්නම් ලෞකික ජයග්‍රහණ පිළිබඳව ආශාව පවතිනවා. මේ පිළිබඳව තමන්ගේ සූසත කලාවන් රාජ්‍ය විචාරීමේ ශිල්ප අවශ්‍ය කරනවා. නමුත් ඒවා සාර්ථකව කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ කියන ධර්මයට විරුද්ධව යනවා. නමුත් ඒක අතාරින්නත් බෑ. මොකද ඒ හා සමාන විශාල ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ විශේෂ පවතිනවා. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයටත් ශක්තිය අවශ්‍යයි, කුසලතාවයන් අවශ්‍යයි, කල්පනා කිරීම ශක්තිය අවශ්‍යයි. ඒක කල්පනා කරනකොට ප්‍රසාරජයේ එතනින් යාම තමන්ගේ ලාභ සත්කාර වැඩි කර ගැනීමේ අදහස් දුර්වල වෙනවා. එතකොට රාජ්‍යාංශයේ දුර්වලපත්ක් වෙනවා. මේ නිසා මේ ප්‍රශ්නෙට මේ රාජ්‍ය රෝමන්තු වෙලා දවසක් බුදුරජාණන් වහන්සේ සරත්වර දේශවනාරාමයේ වැඩ ඉන්න වෙලාවක වැඳලා එකත් පසු වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අත්තිනුකෝ භන්තේ ඒකෝ ධම්මෝ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ දෙකම හරියන එක ධර්මයක් නැද්ද? අත්තිනුකෝ භන්තේ ඒකෝ ධම්මෝ. તો උබ්බවත්තෝ සමදිග්ගය උබෝ අත්තෝ සමදිග්ගය තිටති මේ අර්ථ දෙකටම කියන්නේ ලෞකික අර්ථයත් ලෝකෝත්තර අර්ථයත් මේ දෙකම සමෘද්ධිමත් කරලා දෙන එක ධර්මයක් නැද්ද කියලා සම්ප්‍රායික වශයෙන් සහ චිත්ත ධර්ම වශයෙන් චිත්ත ධර්මික වශයෙන් සහ සම්ප්‍රායික වශයෙන් කියන මේ උභවර්ථයේම සම්පාදනය කරලා දෙන්නේ එක ධර්මයක් නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ තමන්ගේ ජීවිත ප්‍රශ්න ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ ඒක හේමම ඇති පැත්තට උත්තරයක් දෙනවා ආස්තික පැත්තට ඊනා මහරජතුමනි අත්තිකෝ මහරජ ඒකෝ ධම්මෝ යෝ උගෝවත් උගෝවත්ෝ සමදිග්ගහ්‍ය පිට්ඨති නිලෝ වශයෙන්ුත් පරිලෝ වශයෙන්ුත් යා වෙන දෙකම දිනු කරන එක එකිනෙකට නොගතන මේ දෙක යා කරන එක ධර්මයක් පවතිනවා මොකද්ද මේ ධර්මය අප්‍රමාදීකම් අප්‍රමාදී බව අප්‍රමාදී බව කියනකොට ටිකක් නොයට එන තරකට පත්වෙන්න කියනවා මොකද ලෝකේ අපි ඉතර පාවිච්චි කරන වචනයක් මේ අප්‍රමාදීකම නමුත් ප්‍රමාදී බව ලෝකේ නිතර පාවිච්චි වෙන ප්‍රකට දෙයක්. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් අප්‍රමාදය කියලා කියන්නේ ප්‍රමාදය නැතිකම. ප්‍රමාදකම කියලා කියන්නේ උනන්දුවක් නැහැ, සැලකිල්ලක් නැහැ, කුසීතයි, පසු වෙනවා. පසුබාහ. අප්‍රමාදීකම කියලා කියන්නේ සැලකිලිමත් බව, උනන්දුව, පසුනුබාන බව, අවදිභාවය වෙන විදිහකට අපි හඳුනාගෙන ඉන්න වචනේ විදිහට කියනවා නම් සතිය. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිය කියන මේ ධර්මයේ එකම ධර්මයේ ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයා තමන් කරගෙන යන ලෞකික කටයුත්තක් වේවා. ඒ කියන්නේ එදිනෙදා කටයුතු කරන ගිහියෙක්. ගෘහපතියක් හෝ ගෘහපතිනියක් ඒ කටයුතු ඒකාන්තයෙන්ම සාර්ථක කරගන්න. ඒ වගේම සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන යෝගාවචරයේ මේ සතිය කියන ධර්මයේ පවත්නවා නම් ඒකාන්තයෙන්ම ඒ තමන්ගේ යෝගී ජීවිතය සම්පූර්ණ කරනවා. දිනෙන් දින වඩන මේ දෙකටම හේතු වෙන්නේ මේ ඒකෝ ධම්මෝ කියන මේ සතිය. මේ සතිය කොහොමද දිනෝ වැඩ සාදන්නේ? සතිය තියෙන නිසා නොසලකිලිමත් බව නැති නිසා උනන්දු භාවය නිසා හිතේ අවදි භාවය නිසා ඒ පුද්ගලයාට කාරණාවක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී පුද්ගලයෙක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී සංසිද්ධියක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කළ යුත්ත කරන්න පුළුවන්කම ලැබෙනවා. නොකළ යුත්ත නොකරන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිසා සති ධර්මය නැත්නම් සතිය කියන මේ අප්‍රමාදයේ ඇතිකෙනා කවමදාකවත් මොනම සිද්ධියකින්වත් පාඩුවක් සිදු කරගන්නේ නැහැ. හානියක් සිදු කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා කල යුත්ත දැනගන්න තරම් අවදී හිත. ඒ වගේම නොකල යුත්ත නොකරන්න තරම් සැලකිලිමත් භාවයක් තියෙනවා. උනන්දු හිතක් තියෙනවා. අප්‍රවාදී බවක් තියෙනවා සතිමත් භාවයක් තියෙනවා. මේ නිසා සති ධර්මය ඇතිනම් එක ගලෙන් කුරුල්ල දෙන්නේ විම දාගත්තා හා සමාන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. අපි අර කලින් දැනගත්තා වගේ මේ එක මාත්‍ය කුරුල්ල දෙන්න වහලා ඉන්නකොට එක කුරුල්ලෙකුට ගැහුවොත් ඒකාන්තයෙන්ම අනිත් කුරුල්ලා ඉගිල්ලා ගන්නවා. ඒ කියන්නේ ලෞකික වැඩ විතරක්ම අපි එල්ල කෙරුවොත් ලෞකික වැඩවලට විතරක්ම යොමු කෙරුවොත් අපි ඒක ලබන අතර නිවන ගිලිහිය. යෝගාචර ජීවිතයේදී අපි නිවන විතරක්ය අනිත් පැත්ත පිළිබඳ රූපදීත්‍ය පරිල්ලක් ස්ථානීය පැවැත්මක් වත් පිළිවෙත් එහෙම නැත්නම් වෙන යම් විදිය සුභසිද්ධියක් ඕනේ නැහැ නිවන විතරමයි කියලා යොමු කෙරුවොත් ඒ ධර්ම ගිලී යාම නිසා වැඩි කල් ඒ ස්ථානේ Tamanට රඳන්න බැරුව යනවා. එක ගලක් ගැසීම නිසා ඒ කුරුල්ලට වදින්න පුළුවන් නොවදින්න පුළුවන් ඒක නම් විශ්වාස නෑ. නමුත් අනිත් කුරුල්ල ඉගිලී යන එක නම් විශ්වාසයි. මේ නිසායි කොසල් රාජ්‍ය වහන්නේ මට දෙන්න ස්වාමීන් වහන්සේ ගලක් මේ දෙන්නම බිම දාගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා කියනවා මේ එකක් ඒකට කියනවා සතිය කියලා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යෝගාචර ජීවිතයකට අපිට කොච්චරනම් මේ සතිය ඉදිරිපත් කරගන්න පුළුවන්ද ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්ද මේ සතියේ කියන්නේ අතිවිශේෂ ස්වરૂපයේ පෙන්වන්නට ඒ කියන්නේ සාමාන්‍ය සතියක් නැත්නම් සාමාන්‍ය අවදිභාවයක් සාමාන්‍ය උනන්දුවක් හිතේ ජීවත් වෙන අයගේ පවතිනවා ඉදිරිපත් වෙන අරමුණු දැක ගන්න පුළුවන් කල යුතු නොකල යුතු සාමාන්‍යයෙන් වටහා ගන්න පුළුවන් මේක හොඳේ මේක නරකය කියලා. නමුත් හොඳින් වඩා හොඳ තේරුම් අරගන්න බොහෝම දුරලයි මිනිස්සු. වෙන විදිහකට කියනනම් උච්ච වෙන්න දන්නවා මිනිස්සු සූජුච වෙන්න ගියාම පොඩි දරුවෝ. අන්තගාමී වෙනවා. මේ භාවය දැනගන්න පුළුවන් අපේ ප්‍රතාගර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලේ උන්වහන්සේ හොඳට උනන්දු වෙලා යම් කිසි හිතකින් උනන්දුව දිනු කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට දිනු කරගෙන උන්වහන්සේ කළ යුත්තේ කළා. පාරමිතා 10 දාන පාරමිතා ආදී චාරිත්‍ර ධර්ම සම්පූර්ණ කළා. සීල පාරමිතා ආදී වාරිත්‍ර ධර්ම සම්පූර්ණ කළා. මේ සම්පූර්ණ කිරීමෙන් උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කිරීමෙන් කුසල ධර්ම සම්පූර්ණ කිරීමෙන් දක්ෂතාවයන් සම්පූර්ණ කළා. නමුත් කිසිම අවස්ථාවක බුදු වෙන්න බැරි වුණා. පසුව උන්වහන්සේගේ පණිවිඩය පරිදි ප්‍රාර්ථනාව පරිදි එදා බොමැඩ මුලදී මේ මාර පරාජය කරලා සම්මා සම්බුද්ධ පද ප්‍රාප්තියටපත් වුණා. මේපත් වෙලා උන්වහන්සේ ආවර්තනය කරලා බැලුවා පහුවෙලා. පස්සට මේ තරම් දුරට Tamange අදිස්ථාන ශක්තිය තිබියදී මේ මහා පොළොව හොල්ලන්න තරම් මහා බෝධිසත්ව පාරමිතා අදිස්ථාන සහිතව සිටියේදී උච්චර උනන්දු වුණත් මේ බුදුකම නැත්නම් මේ අවබෝධය මේ ප්‍රබුද්ධ භාවය මේ පිවිදීම සිදුුනේ නැහැ. නමුත් තමයි දක්ෂකම් තිබුණා. අවබෝධ සත්‍යයන්ගේ වෙනකොට ගැළපෙන දක්ෂකම් තිබුණා. මොකද්ද මේකේ රහස? කොතනදීද මේ වෙනස සිද්ධ වෙන්නේ? උන්වහන්සේට තේරුණා තමන් යම් මොහොතක මේ අප්‍රමාදය ඉස්සර කරගෙන අප්‍රමාදය මුල් කරගෙන අප්‍රමාදයේ මුළු ජීවිතය කරගෙන කටයුතු කළාද එතනදී අර පාරමිතා කුසල් බලනවා. එතෙක් ඒ කුසල් රැස් වෙවි ජල කැවි කැවි ආව මිසක්ක කවදාකවත් විපස්සනා ඥාන දියුණු කරන මට්ටමකින් පැන්නේ නැහැ එහෙම. ඒ නිසා උන්වහන්සේ තේරුම් අරගත්තා මේ අප්‍රමාදය තමයි මේ වෙනස ඇති කරලා දෙන්නේ. ඒ තරම් විශේෂ අප්‍රමාද ස්වરૂපයකුත් තියෙනවා. ඒ කියන්නේ අප්‍රමාදී උත්කෘෂ්ඨම අවස්ථාව. සාමාන්‍ය විදිහට පවතින අප්‍රමාදයේ මත්තං එහෙම නැත්නම් ජීවන භාව වල උත්කෘෂ්ඨ මට්ටම තමයි මේ විපස්සනා ඥාන වලින් Taman විපස්සනා ඥාන ලබාගත් දේ ප්‍රයෝජන අරගෙන එතරට පණින අවස්ථාව. ඒ සඳහා අප්‍රමාදයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජීවන තුන කිරීම තමයි අපේ මේ යෝගාවචර ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයක් කරලා එහෙම නැතුව කියනවා නම් සෑම සියලු ලෝක සත්‍යයට මේ මෛත්‍රී අනුකම්පාවෙන් මේ අප්‍රමාද ධර්මයේ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරනවා නැත්නම් ලෝකයට එකතු කරලා පෙන්නනවා කොහොමද මේ අප්‍රමාද ධර්මය උභයාර්ථයේ පිණිස පිහිට වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ පෙන්වලා දෙනවා පුණ්‍ය කිරිය වස්තු නැත්නම් පින් කිරීමේ ක්‍රමය. මොකද හේතුව පින් කරන අවස්ථාවක හැර එහෙම නැත්නම් පිනත බරව පිනත නැඹුරුව පවත්නා අවස්ථාවක හැර අනිකුත් සෑම සියලු අවස්ථාවකම අනායාසයෙන්ම හිතට කෙලෙස් වැඩගනිමින් පවතිනවා. නීවර ධර්ම ආශ්‍රය කරමින් පෙළෙමින් පවතිනවා. ඒ පෙළෙන නීවරණ ධාරාව කඩා ගන්න නම් වෙන් කර ගන්න නම් හිත මුලින් මුලින් නීවරණ නැත්තා වූ පැත්තට තල්ලු කරගෙන නීවරණ නැත්තා වූ පැත්තේ ආශ්‍රය කරන හිතක් වර්ධු කරන්න ඕනේ. ඒ සඳහා බුදුජානන් වහන්සේ කුසල පක්ෂය එනතම් පුණ්‍ය කිරිය වත්තු පින් කිරීමේ ක්‍රම පෙන්වනවා. යම් අවස්ථාවක හිතේ මේ පින් අදහස් පහළ වෙලා නැත්නම් තේරුම් අරගන්න ඕනේ ඒක ආශ්‍රය කරන්නේ ලෝභ දෝෂ ආදී කෙලෙස් ධර්මයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුණ්‍ය කිරිය වත්තු පින් කිරීමේ ක්‍රම පින් කිරීමේ ආකාරය නිතර දිනු කළ යුතුයි කියන එක පිළිගන්නවනම් මේ පුණ්‍ය කිරිය වත්තු වලට හිත උනන්දු කරවන්නේ හිත අවදි භාවයටපත් කරන්නේ සැලකිල්ලටපත් කරන්නේ මේ අප්‍රමාදය. ඒ නිසා සෑම සියලු පුණ්‍ය කිරිය වත්තුකටම පින් කිරීමේ කටයුත්තකටම මේ අප්‍රමාදයේ මුල් ඒ පින් කිරීමේ වැඩ කටයුතු නිසායි කෙනෙකුට මේ භවයේ පිරිසිදුකමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා යම් අවස්ථාවක මේ කෙලෙස් දුරු කිරීමේ, කෙලෙස් ගැලවීමේ, කෙලෙස් වලින් මුදා හැරීමේ වැඩපිළිවෙලක් කරනවා නම් ඒ කාන්තේම අප්‍රමාදයේ පදනම් වෙන්න ඕන. අප්‍රමාදයේ පදනම් වුණොත් ඒ පින් කරන වැඩ සිද්ධ වෙනවා. පව් කරන වැඩ එනකොට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා වෙන් කරන්නට ඒ ඉවත් කරන්නට උදව් කරනවා. මේ නිසා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන්නේ කල යුත්ත කිරීම කියන පුණ්‍ය කිරිය. කල යුතු දේ කිරීම කියන පින් වැඩේ. මේකට අපි සාමාන්‍ය විදිහට දක්වනකොට කියන්නේ දානය දීම. චාරිත්‍ර ධර්මයක්. බොහෝම වටිනා සත්පුරුෂ ධර්මයක්. මේ දානය දීමේදී ඒ පුද්ගලයා තමන් සතු දේ දීම කියන මුදා හැරීම කියන අලෝභ ධර්මයේ නිසා ඒ මොහොතේ ලෝභ ධර්මයේ ජය ගන්න. ලෝභය දුරුවන් කර ගන්න. මේ දුරුවන් කිරීම නිසා හිතේ තියෙන අර ලෝභ ධාරාව සංසාරේ පුරා පැවති ලෝභ ධාරාව ක්ෂණයකට කැපිලා යනවා. ඒ විතරක් නෙවෙයි ඒ විදිහට දානයේ හැසිරීලා ඒ දාන කටයුත්ත සාර්ථකව ඉදිරියට ඉදිරිපත් කරගෙන යන්න ඒ පුද්ගලයාට ඒ ලබන පුද්ගලයා පිළිබඳව සුඛය ප්‍රාර්ථනාව මේ පුද්ගලයා මේ දේ ලබලා සුවපත් වේවා කියන දුකින් මිදේවා කියන නැත්නම් ලැබිලා සුඛිතම දිත භාවයටපත් වේවා කියන අදහස ඉදිරිපත් වෙනවා. එහෙම නොවුනොත් ඒක දානයක් වෙන්නේ නැහැ. අපි දන්නවා ඒ දිනුවේ කියන රටවල් වල සමහර කාලවලදී ඒ ගොවියන්ගේ තියෙන දක්ෂ ක්‍රම නැත්නම් දක්ෂ තාක්ෂණික දියුණු නිසා රටට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ධාන්‍ය නිපද වෙනවා. ඉතින් මේ ආණ්ඩු ගොවියන්ට දීලා තියෙන පොරොන්දු නිසා ඒ දේවල් ආණ්ඩුව මිලදී ගන්නවා. එහෙම නැත්නම් ගොවි විරුද්ධ වෙලා ආණ්ඩුව පෙරලනවා. ඒ නිසා ආණ්ඩුව යාන්ත්‍රිකව අර දේවල් මිලදී ගන්නවා. මිලදී ගත්තාම මොකද වෙන්නේ? වෙළඳ පොලේ බඩු රාශි වශයෙන් වැඩි වෙන නිසා හරි ගාණකට විකුණ ගන්න බැහැ. මේ නිසා රජයට මහ විශාල අර්බුදයකටපත් වෙනවා. මේ දේ දැන් වැඩි වෙලයි තියෙන්නේ. මේක දෙන්න ඕන. නමුත් ඒ රජයන් අනුන්ගේ දුකක් නිවීමක්, අනුන්ගේ සුඛ බලාපොරොත්තු වීමක්, අනුන් සුඛිත මුදිත භාවයටපත් වේවා කියන ඒ සුභවාදී, පුණ්‍යවාදී අදහස් නැති නිසා ඒ ඇත්ත මොහොතේ ගැඹුරුම තැනක් හොයලා බලලා අර දේවල් ගිහිල්ලා මොහොතේ යනවා. මොකද ඒවා දුප්පත් රටකට දුන්නොත් දුප්පත් රටවල තියෙන සල්ලි වලින් ආයෙ බඩු ගෙඩි ගන්නවා. ඒ නිසා මේ දේ විනාශ කරනවා. බලන්න කොච්චර විසන චක්‍රයකටද අහුවෙලා තියෙන්නේ කියලා. ඒ මොකද මේ නොසලකිලිමත් බව අවදි භාවයේ හිතේ නැතිකම නිසා. Tamanට අවශ්‍ය කරලා තියෙන මුදල්. ඒ මුදල් ගන්නට නම් හොඳ හොඳ මිලක් තියෙන්න ඕන. හොඳ මිලක් තියෙන්න නම් වෙළඳපොලේ බඩු විගයක් තියෙන්න ඕන. වෙළඳපොලේ බඩු විගයක් තියන්න විදියක් නැහැ. වෙළඳපොල පිළිලා. ඒ නිසා වෙළඳ පොලේ ටිකක් අරගෙන ගිහිල්ලා මුහු දෙනවා. මොකද ඒක පාවිච්චි කරුවොත් Tamange වෙළඳ පොලට බාධා වෙනවා. වෙළ අධිපා අධිකරණයට දේශපාලනයට බාධා වෙන නිසා. එහෙම චේතනාවකට හාත්පසින්ම වෙනස් මේ ශාසනය තුල පවත්නා වූ දාන කටයුත්තේදී අන්‍ය කෙනෙකුගේ දුකක් දැකලා ඒ දුක සංසිඳීමේ ආසාව මේ දුක සංසිඳීමේ ආසාව වගේම ඒ අනිත්‍යයන් සුවපත් කිරීමේ ආසාව ඒ වාගේම අනිත් කෙනෙකුට යමක් ලැබිච්චාම ඒ අත්ගේ සිත පිරී යන ස්වરૂපයේ සුඛිත මුදිත භාවයේ දැකලා සන්තෝෂ වෙන්න පුළුවන්කම මුදිතාව මෙන්න මේ කරුණු යම් අවස්ථාවක හිතට එළඹවල කොළඹවල ඉදිරිපත් කළ දෙනවා නම් දෙන්නේ මෙන්න මේ අප්‍රමාදී බව නිසා. මේ අප්‍රමාදී බව නැත්නම් අර කලින් කියාපු නිදර්ශන වගේ මේ දේවල් විනාශ කරලා මේ දේවල් නැති කරලා Tamange පසු අභිමතාර්ථය ඉදිරිපත් වෙනවා. මේ නිසා දානයක් කටයුත්තක් කරන නැත්නම් දාන පුණ්‍ය කිරිය වස්තුව කරන්න නම් අප්‍රමාදී බව ඉදිරිපත් වෙනවා. මේ අප්‍රමාදී කටයුත්ත ඉදිරිපත් වෙච්චාම ලකුණු තුනක් තියෙනවා. එකක් තමයි මේ අප්‍රමාදී හිත නියෝගීව වැඩ කරනවා නම් ඒ වැඩ කරන ක්ෂණය තුළ මේ අප්‍රමාදී ධර්මයේ භාවිතා කරන හිත පිරිසිදු වෙනවා. හිත අනතුරෙන් අයින් කරනවා. වෙන විදිහට කියනවා නම් කුසලයෙන් පිරිසිදු බව ඇති කරනවා අකුසලයේ දුරු කරනවා. මේක ඒ කරන කෙනාට පැහැදිලිව පේන අද්දම ලංසුවේ පුණ්‍ය කෙරවත්තු දාන අවස්ථාවෙන් කරන්නේ. මේක අමතරව යම් කිසි කෙනෙක් අප්‍රමාදීව මේ පින් කරනවා නම් අනුන්ට වෙන අහිංසාව අනුන්ට වෙන හිංසාව නැති වෙනවා. අනුන්ටත් අනතුරු නැති භාව තත්වයකටපත් වෙනවා. Tamanට විතරක් මේ ආනිසංස තියෙනවා. ඒකට සම්බන්ධ වෙන ප්‍රතිග්‍රාහකයාට ආනිසංස තියෙනවා. ප්‍රතිග්‍රාහකයට සැප ලැබෙනවා. දුකින් මිදෙනවා. අර ඇත්තෝ දුක සන්තෝෂ වෙනවා දැකදක සාදු කියන නිසා මේ පුද්ගලයාට කිසිම කරදරයක් ඊර්ෂ්‍යාවකින් තොර වර්ධේ වළඳා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ දෙවෙනි ආනිසංසයකුත් තියෙන අප්‍රමාදය. ඒ කියන්නේ Tamanටම විතරක් නෙවෙයි අප්‍රමාදයේ රකින්න කෙනාගේ ආනිසංස තියෙන්නේ. අනුන්ටත් තියෙනවා. දෙවෙනි තුන්වෙනි එක තමයි මෙතනින් නතර කරන්නේ නෑ නැත්නම් මේ මොහොතේ විතරක් නෙවෙයි ක්ෂණික සුඛයක් නෙවෙයි මත්තු මත්යේ විශාල ආනිසංස රාශියක් කරන් දෙනවා. ඒක මේ දාන කතාව පිළිබඳව විස්තර කරන්න දන්නේ නැත්නම් හොඳට දාන්න. නමුත් මේ දාණයට හිත පොළඹවල ඉදිරිපත් කරලා දෙන්නේ මෙන්න මේ අප්‍රමාදී ස්වභාවය. වෙන විදිහකට කියනවනම් කල යුක්ත කිරීමට උනන්දු කරවන ඒ විශේෂ සැලකිලිමත් භාවයේ ඇති කරන ඒ පිළිබඳ අවදි හිත පහළ කරලා දෙන්නේ අප්‍රමාදී බව. ඒ නිසා කුසල පක්ෂයට පුණ්‍ය කිරිය පැත්තට යනකොට අප්‍රමාදී බව විශේෂයෙන්ම උර දෙනවා කරදර. මේ ළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නොකල යුත්ත නොකිරි. කල යුත්ත කරන්ට නොකල යුත්ත නොකරන්න. නොකල යුත්ත නොකරනවා කියලා කියන්නේ සතුන් මැරීමෙන් වළකිනවා. සොරකම් කිරීමෙන් වලදී වළකිනවා අනුන්ගේ කාම වස්තු සොරකම් කිරීම කියන කාම මිත්‍යාචාරයෙන් වලදී වළකිනවා වචනයෙන් සිදුවෙනා වූ බොරු කීම ආදී දේවල් වලින් වළකිනවා. වැඩි ජීවණයෙන් වළකිනවා. මේ දේ නොකල යුත්ත නොකර සිටීමටත් යම් කිසි කෙනෙකුට හිතක් පහළ වෙනවා නම් ඒ පිළිබඳ උනන්දුවක් පහළ වෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් භාවයක් ඇති වෙනවා නම් ඒ සිදු කරලා දෙන්නේ මෙන්න මේ හිතේ පවතිනා වූ අප්‍රමාදකින් ධර්මයි. ඊ අප්‍රමාද ධර්මයේ යම් කිසි හිතක ක්‍රියාත්මක වෙන්න නම් අර කල යුත්තේ කිරීමෙන් හිත පුරුදු කොහොම කරලා තියන්න ඒක පුරුදු පුහුණු කරලා තියෙනවා කියලා කියන්නේ අනුන්ගේ දුකක් දැකපුවාම ඒ පුද්ගලයා සුවපත් කිරීමේ මෛත්‍රී චේතනාව අනුන්ගේ සුඛ සුව කැමති වෙන මෛත්‍රී චේතනාව දුකින් මිදවීම කියන කරුණා චේතනාව හොඳ සුඛිත මුදිත භාවයටපත් වෙනවා දැකලා මුදිතාව පහල කිරීම කියන මේ මෛත්‍රී මු르දු හිතවිලි පහල කරපු හිතක් තියෙනවනේ ඒ පුද්ගලයාට හොඳ තේරුම් ගන්න පුළුවන් අනුන්ට කැම බීම දීලා සංතරපණය කරනවට වඩා ඒ පුද්ගලයා මරන්න තියෙන අවස්ථාවක් නොමරා සිටීම කොච්චර වටිනවද? ඒ පුද්ගලයා සතු වස්තුවක් සොරකම් කිරීමෙන් දුක් දෙන්න තියෙන අවස්ථාවෙන් නොකිරීමෙන් දෙන සැපේ කොච්චර වටිනවද? ඒ පුද්ගලයා සතු යන්න වූ වස්තු කාමයක් තියෙනවනම් ඒ වස්තු කාමයේ සොරකම් කිරීමෙන් කාමයේ වර්ධවා හැසිරීමේ තමයි ඒ පුද්ගලයාට කොච්චරනම් දුකක් සිත වෙනවද? ඒ දුක නොදී සිටීම කොච්චර හොඳද? වචන පිළිබඳව කතා කරනවා නම් උගාවක් විස්තර කියන්නේ. බොරු කීමෙන් සැලෙන හිත් ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා වචන කතා නොකිරීමෙන් බොරු නොකීමෙන් අනන්ත අප්‍රමාණ અભේදානයක් දෙනවා. ඒ වාගේම කතා කරන වෙලාවල් වලදී අපෙන් පිට වෙන හිස් වචන ප්‍රමාණය. එහෙම නැත්නම් ඒ වචන කතා නොකලට කිසිම පාඩුවක් නොවන විදිහේ වචන රාශියක් දවස පුරා කියනවා. ඒ වචන වලින් සිදුවෙන හානිය මෙතිකයි කියන්නේ. ධර්මානුකූලව කතා කරන කෙනෙකුට නම් කියන්න පුළුවන් ඒක අපායගාමි කෙලෙස්. ඉච්ඡරණ දරුණුද කියලා බලන්න. ඒ නිසා හිස් වචන කතා කිරීම කියලා කියන්නේ පොඩි වැඩක් කියලා හිතන්න නරකයි. ඒකෙන් ඇති වෙන විපාකය දිහා බලනකොටයි එයි අත්තා වූ නරක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සරපරස වචන, බිඳවල වචන අකතුලින් පිට වෙනකොට අපි පිළිබඳ අපේ හිත තුළ ඒ පිළිබඳ අවදි භාවයක් නැත්නම් අපේ හිත තුළ ඒ පිළිබඳව උනන්දුවක් සැලකිල්ලක් නැත්නම් අච්චර අමාරුවෙන් අපි කය සංයම කරගැනීමේ රස කරගත්තා වූ වටිනා ආදර්ශය වචනයෙන් දෙකෙන් බිඳිනවා. ඒ බිඳී යෑමෙන් සිදු වෙන්නේ මොකද්ද? අන්න අර ප්‍රමාදී භවයේ ඇති ලක්ෂණ තුන පහළ වෙනවා. ඒ ක්ෂණයේදීම Taman සැලෙනවා. ඒ ක්ෂණයේදීම Taman පෙළෙනවා. Taman පෙළිලා හමාර වෙලයි Taman ඒ සරපරස වචනේ කතා කරන පුද්ගලයාගේ හිත පෙළන. ඒ වගේම හිස් වචන කතා කරන්නේ Tamanගේ හිත හිස් වුණාට පස්සේ. ලාමක වුණාට පස්සේ මුර්ධු වුණාට ග්‍රාම්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ අනුන්ට ඒ හිස් වචනේ පිටවෙයි. ඒ නිසා Taman හිස් වෙනවා ඉතින්. හිස්ලා තමයි මේ වචනේ පිටවෙන්නේ. ඒ නිසා මුලින්ම Taman කෙලෙසෙනවා, දුර්වල තත්ත්වයටපත් වෙනවා, පෙළෙනවා. ඊට පසුව ඒක වීතික්‍රමණය වෙනවා. ඒ ලැබෙන ආ වූ අකුසල විපාක වැඩ කරන්න පටන් අරගත්තාම විශාල කාලයක් ඒ දුර්විපාක සිද්ධ වෙනවා. මේ පිළිබඳව සැලකිල්ලක් නැත්නම් මේ පිළිබඳව උනන්දු භාවයක් නැත්නම් මේ පිළිබඳ අවදි භාවයක් හිතේ නැත්නම් මේ පුද්ගලයා තුළින් මේ වැරදි දොර කොච්චර දෝ විවුර්ත වෙනවා. මේ විවුර්ත වීම නිසා කාලයක් දුක් විඳිට සිද්ධ වෙනවා. නමුත් අප්‍රමාදී පුද්ගලයා මේ පිළිබඳව සැලකිල්ලක් ඇති පුද්ගලයා ප්‍රබුද්ධ හිතක් ඇති පුද්ගලයා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සංවේගය පහළ කර ගන්නවා. සංවේගය පහළ කරගෙන ඒ පුද්ගලයා තුළින් පිටවෙන්න තියෙන බොරුවක් හිස් වචනයක් හර්ෂ වචනයක් අනුම් බිඳ වෙන්නේ කඩලා බිඳලා දාන සමගිය අහුරලා දාන වචනයක් නොකර නිකන්. එහෙම නැත්නම් නොකල යුත්ත නොකිරීමෙත ඒ බුද්ධලයා තුළ මේ අප්‍රමාද බව හේතු බුත වෙනවා. මේ නිසා අර විශාල වශයෙන් තමයි කිරන්න මනන්ට බැරි ප්‍රමාණය අපායගාමිනී වින විදියේ තරමට උත්සන්න වෙන්න පුළුවන් අකුසල කර්ම රාශියකින් මිදෙනවා. මේ මිදීම නිසා මේ පුද්ගලයාට ඒ ක්ෂණය තුළ අර අප්‍රමාදී භවයේ ලක්ෂණ තුන පහළ වෙනවා. හිත නොකැලසී පවතින. ඒක Tamande මේ මොහොතේම අධ්‍යක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ නොකැලසී පවතින හිතෙන් එක්කෝ නිස්සද්දතාවය රකින්නවා එහෙම නැත්නම් කල යුතු අර්ථයක් ඇති තේරුමක් ඇති වචනයක් දෙකක් කතා කිරීම නිසා අනිත් හිත සුඛ භාවයටපත් වෙනවා. එනතන් දුකකටපත් නොවි අනතුරටපත් නොවි බේරාගන්න. මේ නැත්තම් සුභ සිද්ධිය සැලසෙනවා බොහෝ දෙනාට. ඒ විතරක් නෙවෙයි ඒ විනුවෙන් ලබන්නා වූ කුසල විපාක දවේ නිසා බොහෝ කාලයක් සුඛ විපාක ලබනවා. ඒ නිසා අප්‍රමාදීකම මේ විදිහට නොකල යුත්ත නොකිරීමේ විශේෂයෙන්ම පිහිට වෙන ධර්මයක් නැත්නම් පුණ්‍ය කිරිය වස්තුවක් වශයෙන් පින් කිරීමෙත් මුල් දෙන ධර්මයක් වශයෙන් දේශනා කරන නිසා බුදුරජාණන් වහන්සේලා ඇතුළු සියලුම සත්පුරුෂ මණ්ඩලය දානය දෙන්න කියලා අනුශාසනා කරනවා. මොකද දානය දෙන අවස්ථාවේදී දානය දෙන පුද්ගලයාගේ හිතත් පිරිසුදුයි ලබන පුද්ගලයාට තානිසංසසහිතයි දීර්ඝ කාලයක් සුඛ විපාක ලබා දෙනවා. ඒ නිසා දානේ යොදවනවා. නමුත් දානේ යොදෙව්වට අප්‍රමාදී නොවනවා නම් ඒ පුද්ගලයාට ලැබෙන විපාක ප්‍රමාණය අඩු වෙනවා. කුසල විපාක ආදී වෙනවා. ඒ වගේම සීලයක් රකින්න අවස්ථාවේදී ඒ සීලය යාදෙන විදිහට, කල් යන විදිහට රැක ගන්න බැරුව යනවා. මොකද මේ පුද්ගලයාගේ හිතේ ඇත්තා වූ කුසීතකම නිසා, නොසලකිලිකත්කම නිසා, ඒ වගේම අවදි භාවයක් නැති නිසා. එළඹ සිටි දෙයට ඉදිරිපත් වෙන නොවන ස්වરૂපය නිසා ඒ පුද්ගලයා වටිනා අවස්ථාව නිකන් කෙලස ගන්නවා. හිතේ කෙලස් ධර්ම ඇතුල් කරගන්න මේ විදිහට යම් කිසි කෙනෙක් දානීය මාර්ගයෙන් කළ යුත්තේ කිරීමේ අප්‍රමාදයේ ඉදිරිපත් කර ගන්නවනම් ඒ වාගේම නොකළ යුතු දේ නොකිරීමට සීලය රැකීමට අප්‍රමාදයේ ඉදිරිපත් කර ගන්නවනම් ඒ පුද්ගලයාට මේ ලෝකෙන් විශාල ආදර්ශ රාශියක් Tamante ඉදිරිපත් වෙන ඕනෑම අවස්ථාවක කළ යුත්තේ කිරීම සහ නොකළ යුත්තේ නොකිරීම කියලා කියන කුසලතාවයේ දියුණුව. අන්න එහෙම කුසලතා සහිත අප්‍රමාදයේ කියන ධර්මයේ සහිත පුද්ගලයේ යෝගාචර ජීවිතයට බැසගත්තට පස්සේ සමාධි ධර්මයක් ආශ්‍රය කරන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයා අරමුණකට හිත යොමු කරන අවස්ථාවේදී මූල ආරම්මණයට හිත යොමු කරන අවස්ථාවේදී ඒ අරමුණට ඇලීමක් හෝ බැඳීමක් නැතුව හිත එහිම නඩත්තු කරලා තියාගන්න සබා ගැනීමට ඒ පුද්ගලයාගේ උනන්දුවක් හිතේ අවදි භාවයක් කෙලස් උපදිනකොටම දැනගන්න පුළුවන් ස්වરૂපයක් පහළ වෙනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා අරමුණට යොමු කරලා තබන මූණට මූණලා තබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති මේ தත්ත්වය නිසා යෝගාවචරයට ඊ අරමුණ ආශ්‍රය කරන්න තියෙන ක්ෂණයක් ලැබෙනවා. විවේකීව අරමුණ ආශ්‍රය කර ගන්න ලැබෙනවා මේ අරමුණ හොඳය මේ අරමුණ නරකය කියන දෙකට නොඇති මේ නිසා අරමුණත් එක්ක ක්ෂණයක් දෙකක් තුනක් ගත කරන මොහොතක් මොහොතක් පාසා ඒ මොහොත් කීපයම කෙලෙස් වලින් දුරව පවතිනවා මේක වැඩිපුර විස්තර අවශ්‍ය කරන්නේ නැහැ මොකද මේ යෝගාචර පිරිස දැනටමත් ඒ తත්වයේ අත්දැකීමින් පවතින නිසා නමුත් මේක ධර්මතාවයයි මතක් කරන්නේ යම් අවස්ථාවක ආරමුණට හිත යෙදී පවතිනවා කියන මේ භාවනාමේ වශයෙන් අප්‍රමාදයේ ක්‍රියාත්මක වෙන වෙලාවේදී යෝගාවචරයට අර ආනිසංස තුන ලැබෙනවා. එකක් තමයි Tamange හිත වශයෙන් නොකිලිටිව පිරිසිදුව පවතිනවා. කෙලෙස් වැඩ ගැනීමට නැතුව පවතිනවා. දෙවෙනි එක තමයි එවැනි භාවනා කරන කෙනෙකුන් අනන්ත අප්‍රමාණ සත්‍ය සමූහයට කිසිම අනතුරක් සිදු වෙන්නේ නැහැ. ඒ වාගේ නෙවෙයි. ඒ විතරක් මේ තමන්ට වාසි තියනවා කෙලෙස් වලින් නැතුව පිරිසුදු ජීවිතයක් ගත වෙනවා භවයේ පිරිසුදු වෙනවා උතුම් භාවයටපත් වෙනවා කෙනයක් කෙනයක් වාස. ඒ විතරක් මේ අනන්ත අප්‍රමාණ සත්ව සමූහයට කිසිම අනතුරක් අමලියක් කරදරයක් සිදු නොවි පවතිනවා. මේ දෙකට අමතරව මේ මොහොතක් මොහොතක් පාසා ගන්නා මේ භාවනාමය උත්සාහය නිසා විපස්සනා ඥාන ආදී උතුම් ඥාන සමූහයකටත් මතු මැත්තේ වාසනාව ලැබෙනවා. ඒ නිසා යෝගාවචරය තීරුම් අරගන්න ඕනේ අරමුණට මූණ දාලා හිත හිතිනවා කියලා කියන්නේ කොච්චරනම් සුන්දර අවස්ථාවක්ද කියලා. කොච්චරනම් වටිනා අවස්ථාවක්ද කියලා. නමුත් මේ පිළිබඳව යෝගාවචරය නොසලකීමක් නම් අවදි අවබෝධයක් නැතිනම් පසුබාන ගතියක් තියෙනවනම් කර්ම කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මොකද කියන්නේ? ඉන්දීම හැකිලිම නම් පේන වෙන මොනවාක්වත් නැහැ එච්චරයි. නැත්තම් වෙනසක් නැහැ. ආශාස ප්‍රසාසයේ හිත පිළිකින මොනවාක්වත් වෙනසක් අලුතක් දන්නේ නැහැ. මේ මොකද මේ යෝගාචරය මොනවද අලුතක් බලාපොරොත්තු වෙනවා. වෙනසක් බලාපොරොත්තු වෙනවා. අර ලැබී තියෙන කෙලෙස් වලින් දුර වෙලා පවතින ක්ෂණයේ වටිනාකමට අවදි භාවයක් හිතේ නැහැ. සැලකිල්ලක් නැහැ කියන්නේ. ඒ කියන්නේ උනන්දු භාවයක් නැහැ කම්මැලි කරනවා හිත. ඉතින් ඒක නිකන් හරියට ඇල්ලතුරු බොනවා වගේ වැඩක්. දියාරු ස්වරූපයක් තියෙනවා. මොකද යෝගාචරය මොනවාදෝ රසක් බලාපොරොත්තු වෙනවා. යෝගාචරය මොනවාදෝ විශේෂ ඥාන බලාපොරොත්තු වෙනවා. නමුත් අර ලැබී තියෙන වටිනා අවස්ථාව කෙලෙස් වලින් තොර ක්ෂණය අනුන්ට බාධා නැති අනුන්ට හිංසාවක් නැති ක්ෂණය ඒ විතරක් මේ මේ පුරුද්ද මේ ගැම්ම මතුමත් ඒ කොච්චරනම් තමන්ට සුභ විපාක දෙනවද කියලා මේ මොහොත පිළිබඳව හිතේ දල්වාගත් වීර්යය අවදිභාවයේ නැතිකම. මේ නිසා යෝගාවචරය මොකද්ද අපේක්ෂාවකින් පසුවීම නිසා ඒ මොහොතේ ඇත්තා වූ පිරිසිදුකමට එළඹ වාසය කරගන්න බැහැ. ඒ කියන්නේ අස්වැය වතුර ළඟට අරගෙන ගියාට මේ අස්වැය වතුර බොන්නේ නැත්තම් මොකද කරන්නේ? පස්සේ අපිට ඉන්න මනසට පුළුවන් ගහලා බැනලා ලණුවෙන් ඇදලා හරි වතුර ළඟට ගෙනියන්න. නමුත් ඌ වතුරේ වටිනාකම දන්නේ නැත්නම් ඌ බොන්නේ නැත්නම් ඉන්නහට ඒ මනසට කරන්න දෙයක්. ඒ නිසා බුදු දානන් වහන්සේ ඉතාමත්ම ප්‍රඥාව මේකට ලඟු කරලා මුසු කරලා මහා කරුණාවෙන් දේශනා කරනවා මට පුළුවන් මාර්ගය පෙන්වන්නට විතරයි. ඒකේ ගමන් කිරීම ඔයයන්ට බාරයි කිය. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදී කමේ ඇති සංවේදී ස්වરૂපේ එහි යථා වූ ಗುಣ දන්නා නොදන්නා කම නිසා සංසාරයත් නිර්වාණයත් කියන මේ දෙක වෙන් වෙන හැටි දන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රමාද රතෝ භික්ඛු භික්ෂුව අප්‍රමාදේ රතිය ගනී අප්‍රමාදේ කැමැති වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? අරමුණ ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවේදී තමන් තේරුම් අරගන්නවා මේ අරමුණයි හිතයි කියන දෙක මැද ආසාවක් නැහැ. ඒ පිළිබඳව තරහක් නැහැ. ඒ පිළිබඳව කම්මැලි භාවයකුත් නැහැ. මෝහයක් නැහැ. අන්න අප්‍රමාද භාවයේ එළඹ වාසය කළා. එහෙම නැති කෙනාට කොහොම නෙවෙයි මේ භවයේ නෙවෙයි තව කොච්චර භව ගාන භාවනා කළත් වැක්කිරුවත් ගුණයක් ලබන්න බෑ. මොකද කලයේ මුنين නමලා. මේ කලේ හරවන්න ඕන උඩ පැත්තට ගන්න ඕන අවදි කරන්න ඕන. සැලකිලිමත් භාවය ඇති කරන්න ඕන. මේ භාවනා කරන මොහොතක් කියලා කියන්නේ මෙන්න මේ ආනිසංස තුන සහිතයි. තමන් වශයෙන්, సంతානයේ වශයෙන්, භව වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් වාස පිරිසිදු වෙනවා. කිසියම් සතෙකුට තවත් මෙවැනි විඥානයක් ඇති කිසිම සතෙකුට හිංසාවක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙවැනි ගැම්මක් වලින් විශාල විපස්සනා ඥාන પરම්පරාවකට ඉඩ සැලසීලා අවසානයේ මාර්ගඵල ඥාන ප්‍රහට වෙනවා. මෙන්න මේ විදිහට භාවනා කරන මොහොතේ යෝගාවචරය අරමුණ વિશે අප්‍රමාදී වෙනවනම් සැලකිලිමත් භාවය ඇති කරනවා නම් අවදි භාවයේ හිතේ ඇති කර ගන්නවා නම් යෝගාවචරය ඒ අප්‍රමාදයේ රතිය භාවනා රාමතාවේ භාවනා රතිය කියලා කියනවා. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම මේ සත්ක්‍රියා මොකද්ද අරමුණට හිත යොමු කිරීම නැවත නැවත කිරීම. මේ දේ කරගෙන කරගෙන කරගෙන යනකොට යෝගාවචරය දැන් මේ අරමුණේ විශේෂ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මේ දේ නොලැබුණා කියලා කම්මැලි භාවයක් නැහැ, කුසීත භාවයක් නැහැ. මේ දිසම බලාගෙන ඉන්නකොට යෝගාවචරයට අරමුණ කියන්නේ මොකද්ද? හිත කියන්නේ මොකද්ද කියන එක නිශ්චල වෙන්න ගන්න. පැහැදිලි වෙන්න ගන්න. ප්‍රකට වෙන්න ගන්න. විසද භාවයට පත් මේ අරමුණ මේ හිත. මේ අරමුණෙන් මට විශේෂ ඥාන පහළ වේවා කියන කල්පනා වෙනවා කියන කියන්නේ මොකක්ද? හිත කලබල කරනවා. හිත අවශ්‍යගත. ඉතින් හිතට හිත පේන්නේ නැහැ අරමුණ පේන්නේ. නැත්නම් අරමුණ නෙවෙයි පේන්නේ මොනවාරි ඇහැට මොනවාරි ඉල්ලනවා. කනට මොනවාරි ඉල්ලනවා, දිවට මොනවාරි ඉල්ලනවා, නාසයට මොනවාරි ඉල්ලනවා, ඇඟට අහු වෙන දෙයක් ඉල්ලනවා, හිතට මොනවාරි ඉල්ලනවා. ලෝභේ ක්‍රියාත්මක. ඒ වෙනතම මේ අරමුණේ මුන්නවක්වත් නැහැ, කිසිම ಗುಣ විශේෂයක් නැහැ. කියනකොට ද්වේෂේ ක්‍රියාත්මක. ඉතින් හිත කලබල සැලඹෙනකොට අරමුණ මේකේ හිත මේකේ කියලා තේ තේරුම් බේරුම් කරගන්න තබා හිතත් ඉස්තියි. ඒකපත් වෙයි. මෙහෙම නැතුව යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ඒ අරමුණ දිහා බලාගෙන ඉන්නවනම් ඒ යෝගාවචරයට අරමුණ කොච්චර වේගෙන් මතුණත් වෙන විදිහකට කියනවනම් ඒක ආස්වාසයක් තුල අනන්ත අප්‍රමාණ ක්‍රියා රාශි පැවතුනත් එක පිම්බීමක් තුළ අනන්ත අප්‍රමාණ ක්‍රියා රාශි පැවතුනත් හිත තැන්පත් වෙන්න පටන් ගන්නවා. දැන් දන්නවා මේ ක්‍රියා රාශියටම තමයි සම්මතයේ පින්දීම කියන්නේ. මේ ක්‍රියා රාශියටම තමයි සම්මතයේ ආස්වාදය කියන්නේ. නැත්නම් හැකිලිම කියන්නේ නැත්නම් ප්‍රසවාසය. මේ ක්‍රියා රාශිය දිහා මේ විදිහට අප්‍රමාදිකම නිසා සමාධිය නිසා මට පේනවා කියලා බලන් බලන් හිතනපත් මේ තැන්පත් වෙනකොට වෙනකොට වෙනකොට තැන්පත්ම හිති නැවත නැවත නැවත නැවත හිතවිලි පහළ වෙනකොට නාමය කියන හිත ප්‍රකට වෙනවා රූපයේ කියන අරමුණ ප්‍රකට වෙනකොට නාම රූප වශයෙන් බෙදී යෑම දකින දකින අරමුණක් පාසා ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණක් පාසා නාමයේ මේකේ රූපේ මේකය කියලා තේරුම් ගන්න. මේ රූපේ ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් මේ මොනම දෙයකටවත් යෝගාවචරය නතු වෙන්නේ නැහැ. මොකද අත්‍යමාදී බව නිසා අවදි භාවයේ නිසා සැලකිලිමත් භාවයේ නිසා හිත කලබල ගන්නවා. හිත රාගයට ඉඩ තියන්නේ නැහැ. ද්වේෂයට හිත තියන්නේ නැහැ, රුචිආර්ථිකම් වලට හිත තියන්නේ නැහැ. අරමුණ දිහා බලාගෙන ඉන්න අප්‍රමාදී හිත දල්වාගත් හිත. මේ විදිහට නාම රූප ධර්ම දැක්නකොට ඒ කියන්නේ භාවනාවට හිත සූදානම් වෙනවා. එන විදිහට කියනවා නම් තමන්ගේ ආයුධය දැන් මුවාත් කරගන්න. ආයුධය මුවාත් කරගෙන මේ විදිහට බලාගෙන ඉන්නකොට යෝගාවචරයට වැටෙනවා මේ හුදේට නිස්කලංක හිතටයි මේක වැටෙන්නේ කල්පනා හිතට නෙවෙයි. මේ බණ අහලා ඉව කල්පනා කරන හිතක් නෙවෙයි ගුරුවරයා කිව්වට නෙවෙයි පොත්වල තිබුණත් නෙවෙයි යෝගාචරයට වැටෙනවා ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අරමුණේ හිතමත් කරන්න උත්සාහ කරනවා හිතවිලි පහල කරන්න උත්සාහ කරනවා උනන්දු කරනවා ප්‍රිය භාව පහල කරන්න උනන්දු කරන ගතියක් තියෙනවා අප්‍රිය භාව පහල කරන්න උනන්දු කරන ගතියක් තියෙනවා හිත කලකොල කරලා අස්බන්දු කරන ගතියක් තියෙනවා මේ ගතිය දකින්නකොට යෝගාචරයට පේනවා මේ අරමුණු වල රූප ධර්ම වල ඇත්තා වූ මේ කොකිත ස්වરૂපේ නිසා අලුත් අලුත් පහළ වෙන හිතිවිලි හැඩගැන්වෙනවා වර්ණ ගැන්වෙනවා අරමුණු ප්‍රියමනාපන ප්‍රියමනාප හිතිවිලි පහළ වෙනවා අප්‍රිය අමනාපන අප්‍රිය අමනාප හිතිවිලි පහළ වෙනවා නමුත් මුල්ම අවස්ථාවේදී යෝගාවචරය අරමුණ අරමුණ වශයෙන් තේරුම් ගත්ත නිසා රූප ධර්ම රූප ධර්ම වශයෙන් තේරුම් ගත්ත නිසා යාන්තමට හෝ හිතේ ප්‍රිය භාවය ඇති වෙනවනේ දැන් යෝගාචරය සූර වෙනවා ඒ ප්‍රිය භාවයේ දැක ගන්න. අප්‍රිය භාවයේ දැක ගන්න. මේ අනුව යෝගාචරය මේ රූප ධර්ම නිසා නාම ධර්ම මේ විදිහට පහළ වෙනවය කියලා තේරුම් ගන්න. යම් අවස්ථාවක භාවනාව හොඳට හරියට හරියන වෙලාවේදී දුක් කරදරයක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවත් වෙන හිතවිල්ලක් ආවත් අර ශක්තිමත් සමාධිමත් හිත නිසා ඒවා බාධා නොකරයි. එතකොට යෝග ආශ්‍රය තේරුම් අර ගන්නවා මේ නාම ධර්මයේ වෙන හිත තැන්පත්කම නිසා ඒක රූප ධර්ම વિશે සැලෙන්නේ. නැවත නැවත ඇති කරන නාම ධර්ම තවත් සමාධි නාම ධර්ම. සැලෙමිච්ච නාම ධර්ම නෙවෙයි. මෙන්න මේ විදිහට නාම ධර්ම නිසා නාම ධර්ම ඇති කරන හැටි. සමහර වෙලාවට අප්‍රිය අරමුණක් දැක්කත් විහිතව මූණ දෙනවා නම් ඒකට සාර්ථකව මූණ දී ගන්න පුළුවන්. මේ ආකාරයෙන් සා නාම ධර්ම නිසා රූප ධර්ම පවා වෙනස් කරන්න පුළුවන් ස්වરૂපය. රූප ධර්ම නිසා රූප ධර්ම ඇති කරන හැටි. අන්න ඔය විදිහට නිෂ්කලංක භාවය තුලම යෝගාවචරයාගේ වර අවදි හිතට සැලකිලිමත් හිතට පසුනොබාන හිතට මේ ධර්මතාව වැඩ කරන හැටි බාහිරයේ දෙයක්සේ වැඩේ. මේ Tamanට වෙනවා මට වෙනවා දුකටපත් වෙනවා සැප වෙනවා එහෙම අදහසක් නෙවෙයි. ධර්මතාවයට. එතකොට යෝගාවචරයාගේ හිත නාම රූප පරිච්ඡේද ඥානෙ නැත්නම් නාම රූප වෙන්කර දැන ගැනීම ඉක්මවලා හේතු වශයෙන් ඵල වශයෙන් මේ නාම රූප දෙකම එකිනෙකට බලපාන හැටි එකිනෙකට සම්බන්ධ වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් යෝගාචරයේ හිතේ අවදි භාවයේ සැලකිලිමත් භාවයේ උනන්දු භාවයේ අඩුවක් නැහැ. මේ සන්තෝෂෙකුත් නැහැ. මේ ලැබිච්ච දේ ඇති කියලා සන්තෝෂෙකුත් නැහැ. ඒ වගේම මේ මේ ඉදිරියට යන්න තැඩි ආශාවකුත් නැහැ. මොකද අප්‍රමාදී බව යෝගාචරය හරියට මාර්ගයෙන් ප්‍රතිපදාව ගෙනියනවා. මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගෙන යාම නිසා යෝගාවචරය මේ විෂයෙහිම හිත නැවත නැවත මානසිකාරයේම හිත නැවත නැවත යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෝගාවචරයට වැටෙනවා මේ නාම ධර්ම මේ රූප ධර්ම මේ විදිහට එකිනෙකාත් බලපෑමින් යන මේ වැඩ පිළිවෙල සාවධානව පේනකොට මේ නාම ධර්ම මොන්න තරම් යොහුසුලද මොනතරම් වේගයෙන් වෙනස් වෙද්දී මොනතරම් වේගයෙන් හිතට බලපාන ඒ වගේම නාම ධර්මයේ අර අපිට පේන්නේ රූප ධර්ම වෙනස් වෙනවා වගේ. නමුත් රූප ධර්ම වෙනස් වෙන බව දැනෙනවා නම් රූප ධර්ම වෙනස් වෙන බව දකිනවා නම් ඉතින් ඒ කියන්නේ නාම ධර්ම වල වෙනස් වීම. එකම නාම ධර්මයක් වෙන්න බෑනේ. නාම ධර්ම පරම්පරාව. එතකොට අපිට පේනවා ඉතිරේ ඉස්සරහා පැත්තේ එක විදිහේ නාඩගමක් ජවනිකාවක් යනවා. ඉතින් පිටිපස්සේ තව විදිහේ ජවනිකාවක් තියෙනවා. දෙපාර්ශවයේ පේනකොට මේ වැඩපිළිවෙළවල් දෙකේ තියෙන යොහුසුළු කම තුළ යෝගාචරය මත් වෙනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම ගිලී ගන්න. ආයෙ දැන් අරමුණකද ඉන්නේ මේක වම් පැත්තද මේක දකුණු පැත්තද ස්ත්‍රීද පුරුෂද මොනක්වත් නැතුව. යෝගාචරයට පේන්නේ මේ එකිනෙක විශේෂයි බලපවත්වමින් මේ එකිනෙක මොනතරම් යොහුසුළුව ක්‍රියාත්මක වෙනවද කියලා. ඉතින් මේ අවස්ථාවේ උට යෝගාචරය නිදිමත වැටෙනවා නම් හිතන්න මොන තත්ත්වයකටවත් පත් වෙන්නේ. ඒ වගේම යෝගාවචරය අකුකුසිතක් ඇති කරනවා. මේ අප්‍රමාදිකම කියන මේ සුළු ධර්මතාවයකින් පුළුවන් ද මෙච්චර ගැඹුරක් දකින්න. මේක මේ ධර්මයේ ප්‍රතිඵලයක්ද කියලා මේක කුකුස් කරනවා නම් අරතරන් සාංශුද්ධයක් අරසරන් පරිචයක් ලබා ගන්න ලැබෙනවා. ඉත සම්පූර්ණයෙන්ම ධර්ම ගෞරවයේ පිහිටාන්ට ඕනේ. අප්‍රමාදී බව උනන්දු බව සැලකිලිමත් බව පවතින්න ඕනේ. පවතිනවා නම් යෝගාවචරයට මේ ධර්මතාවල අනිත්‍යය ස්වરૂපේ. වහා ඇති වී නැති වී යන ස්වરૂපේ නාම ධර්ම වල වැටෙන්න පටන් ගන්නවා. රූප ධර්ම වල වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට විශේෂයෙන්ම ක්‍රියාවල පිළිවෙල නැත්නම් වැඩ ක්‍රියාවලිය වැඩ තොගේ රාශිය වැටෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයාගේ හිතේ සම්මුති ධර්ම ලෞකික ධර්ම එහෙම නැත්නම් මේක පිංගීමද මේක හැකිලීමද මේක ආස්වාදයේද මේක ප්‍රස්වාදයේද මොනම දෙයක්වත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ දකින්න මනින හිතවිලි අක්‍රිය වෙලා නිෂ්ක්‍රිය වෙලා පැත්තකට වැටිලා. තාමත්ම අවදි භාවයේ වැඩිවීම. වෙන විදිහකට කියනවා නම් මේ අප්‍රමාදී ධර්මයේ සියුම්. ඊටාම තියුණු භාවයටපත් වීම. මේපත් වීම නිසා යෝගාවචරයාගේ හිතේ මෙතෙක් රජකලා වූ හැම දෙයක්ම මනින ගතිය, කිරණ ගතිය, දිගපයල බලන ගතිය සම්මතිය හැදිලා. ක්‍රමානුකූලව සම්මතිය හැලුණට එකක් ඉතුරු වෙනවා සතිය විදෙන්නේ නැහැ සමාධිය විදෙන්නේ නැහැ. එහෙමනම් යෝගාවචරය තාම පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉස්සලා වගේ මට මතුවෙන අරමුණු කියාගන්න බෑ කියලා කලබල භාවයක් හිතේ මතුවෙන්න දෙන්නේ නැහැ. සතිය ආරක්ෂා කරනවා හිත. මතක් කරලා දෙන ඔය ධර්මතා ස්වરૂපේ. විභාවනා කරන්නේ ඔතෙන් දෙන්නේ. එනතු ඔය අවස්ථාවේදී මේ දකින්න දේ ආස්වාසයේද ප්‍රස්වාසයේද මොනවද මේ වෙන් කරගන්න බැරි කම හිත කලකොල භාවයේ මොනවටත් ඉඳ තියන්නේ හිත තියුණු භාවයටපත් වෙනවා සියුම් භාවයටපත් වෙනවා අවදිමත් භාවයේ දියුණු තියුණු වෙනවා මොකද මේ අප්‍රමාදී ධර්මයේ වැඩිම නිසා මේ නිසා යෝගාචරය දකින්න අරමුණ වල යෝසුලු කම දකින්ද දකින්තේ තව තවත් අරමුණට ලං වී බලනවා ඒ ලංගිය බැලීම කවමදාකවත් සිද්ධ වෙන්නේ නැහැ අප්‍රමාදයේ දියුණුවක් නැත්තම්. අප්‍රමාදයේ එතන නතර වුණොත් අප්‍රමාදයේ එතන වැඩිව බාල වුණොත් යෝගාවචරයට දැන් භාවනාව නිසින්ින්දේ සිද්ධ වෙනවා. මෙනෙහි කරන්නටත් ඕනේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මෙනෙහි කරත් අරමුණු අඳුරා ගන්නටත් බෑ කියලා හිතත් පසුබාහනේ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මෙතනදී කුසීත වුණොත් අවදිමත් භාවයේ අඩු කළොත් සැලකිල්ල අඩු කළොත් එතන භාවනාව නතර යම් විදියකට මේ බුදුරජාණන් වහන්සේ පවා මේ තරම් විදියට අනිකුත් සියලුම සත්පුරුෂයන් පවා මේ විදියට අප්‍රමාදී භවයේ ගුණ අප්‍රමාදී භවයේ ඇති වටිනාකම පෙන්වලා දෙනවා. ඒ නිසා මට මේ ලැබුණා වූ වටිනා අවස්ථාව මොකද්ද වටිනා අවස්ථාව? හිතේ පිරිසුදුකම පැහැදිලි. Tamangen කිසියම් කෙනෙකුට බාධාවක්, හිංසාවක් සිදු නොවන බව පැහැදිලි. එහෙමනම් මේ අප්‍රමාදී ධර්මයේ තව තව මතු මතේ සම්ප්‍රදායික වශයෙන් හෝ වේවා, ධිට්ඨ ධම්ම වශයෙන් හෝ වේවා, නැත්නම් මෙලෝ වශයෙන් හෝ වේවා, පරලෝ වශයෙන් හෝ වේවා. වඩ වඩා ප්‍රයෝජනෙ ලැබෙන්න නම් මේ නැවත නැත්නම් පිළිමදින්න. මොකද අරමුණ හිතට අහුවෙලා ගියේ. ඒ අහුවෙච්ච වෙලාවේදී සැප ගන්න ගියොත්, විශ්‍රාම ගන්න ගියොත් වටිනා අවස්ථාවක් පැහැරෙනවා. ප්‍රමාදයටපත් වෙනවා. හිත කුසීත භාවයටපත් වෙනවා. නොසලකිල්ල කියන එක ඉදිරියපත් වෙනවා. උනන්දු නැතිකම කියන එක ඉදිරිපත් වෙනවා. එහෙම නැතුව යෝග අවශ්‍යය වඩ වඩාත් උනන්දු වෙලා සැලකිලිමත් වෙලා සජීවී විදියට අරමුණ පරිමදින්න ගත්තොත් යෝග අවශ්‍යය පරිමදින්නේ අරමුණ නෙවෙයි ඒ අවස්ථාවේදී අනිත්‍ය අනුපස්සන. නිත්‍ය බව නැවත නැවත අනුපස්සනා කිරීම ප්‍රයත්න කරා. අනිත්‍ය අනිත්‍ය අනුපස්සනාව වැඩෙනවා කියලා කියන්නේ අනිත්‍ය අනුපස්සනා ඥානෙ වැඩි වීම එහෙම නැත්නම් ලෝකයේ සදාකාලිකව තිබුණා වූ නමුත් මෙතෙක් අප්‍රමාදීකම නොතිබුණ නිසා නොදක්කා වූ මේ අනිත්‍ය ස්වરૂපයේ යෝගාවචරයට මතුවේ. යෝගාවචරය ඒ විශේෂයි ඉදිරියට තල්ලු කරන ස්වરૂපයේ ඒ විශේෂයි අවදිමත් භාවය, සැලකිලිමත් භාවයේ අර මෙතෙක් පුහුණු කළා වූ සතිය අප්‍රමාදී භාවයෙන් ඉදිරියට තල්ලු කරලා තියෙනවා. මේ තල්ලු කිරීම තිබීම තේරුම් අරගෙන යෝගාචරය දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරගෙන යනවනේ යෝගාචරයට වැටෙනවා තමන්ගේ ඥාණයට අනිත්‍ය වශයෙන් හසු නොවේ කිසිම දෙයක් නැති බව. වෙන විදිහට කියනවා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන් යොදාගෙන හිටපු මූල අරමුණ එහෙම නැත්නම් ඒත මතුවෙන්නා වූ පරිබාහිරින් මතුවෙන්නා වූ ද්විතීයි අරමුණක් මෙනෙහි කරන මෙනෙහි කරන පාරයක් පාසා හිත යොමු කරන යොමු කරන වාරයක් පාසා එයි යත්තා වූ මේ අනිත්‍ය ස්වરૂපේ වැඩි. මේ අනිත්‍ය ස්වરૂපේ වැටහීම නිසා යෝගාවචරයට පේනවා මගේ හිතට මේ පේන සෑම දෙයක් තුළම පවතින මේක නම් මගේ හිත යොමු කරලා බැලුවත් යම් දෙයකට ඒ තුලත් පවතින්නේ මේකයි කියන තරමට අන්වය ඥානයේ ණය ක්‍රමයේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට අනිත්‍ය අනුපස්සනාව පැහැදිලි වෙනවා ප්‍රකට වෙනවා පිටත. මේ විදිහට නිතර පෙළෙන නිතර යොහුසුළු ස්වરૂපයක් මේ නාම ධර්ම වල පවතිනවා නම් රූප ධර්ම වල පවතිනවා නම් ඒ විශේෂයි යෝගාවචරය මේක මගේය මේක සැපය මේක පවතින දෙයක් ආදී විදිහට මේ තාක් පවතුනා වූ සංඥා විපල්ලාස බින්දිලා යන්න පටන් අර ගන්නවා ක්‍රම කරනවා මේ විදිහට යනකොට යෝගාවචරයාගේ අභ්‍යන්තරයේම දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සනාව ආදී විදිහට විපස්සනාවට යොමු මේ විදිහට අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේම හිත නිතරම පිරිමදිනවනම් යෙදෙද්දිම ඒ විශේෂයෙන්ම අප්‍රමාදී වෙනවනම් සජීවී බව පවතිනවනම් ඒ හිතට මේ ධර්මතා එකක්වත් මට නතුව පවතින්නේ නැහැ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ මම කිව්වට නතර වෙන්නේ නැහැ මම කිව්වට පටන් ගන්නෙ නැහැ නතර වෙන්නේ නැහැ එහෙමනම් මේක මගේ කියා ගන්න බෑ ලැජ්ජ වෙන්න මගේ කියා ගන්න තරම් මෝඩ වෙන්න බෑ අන්න ඒ විදිහට අනාත්ම ස්වરૂපේ පැටවෙන්න පටන් ගන්නවා මේ විදිහට අප්‍රමාදී ධර්මතාව අප්‍රමාදී භාවය හිතේ සියුම් භාවයටපත් වෙන්න වෙන්න වෙන්න අන්න අර විදිහේ භාවනා පරියන්කේකදී පවා ඉතාමත්ම ගැඹුරකට හිත ගෙනියන. ඒ ගෙනියන්නේ ඒ මුලින් අර දාන වස්තුවකදී දාන කතාවකදී දාන පුණ්‍ය කිරිය වස්තුවකදී කරන්නා වූ අප්‍රමාදයට වැඩිය අප්‍රමාදයේ සියුම් භාවයටපත් වෙච්ච අප්‍රමාදය. ඒ වගේම සීලයකදී පුහුණු කළා වූ යම් යම් දේවල් නොකර සිටීමේ අවදි භාවයට වඩා සියුම් වූ අප්‍රමාදය. නමුත් මේ විදිහට අප්‍රමාදයේ ඊතා සියුම් තේරුම් අරගන්න යෝගාවචරය තමංගේ සක්මනේදී තමංගේ එදිනෙදා කටයුතු වලදී මේ අප්‍රමාදී බව නොසිඳ රකින්නේ නැතිනම් තව කෙනෙක්ගේ කැස්සකට, ගෙරවිල්ලකට, එහෙම නැත්නම් එන සද්දයකට එයා දැකලා කීපිලා කෝප වෙලා මේ යෝගාවචරයන් අතරපවා එකිනෙකාගේ සැප කැමති නැති ස්වરૂපයේ එහෙම නැත්නම් හිංසක ස්වරූපයටපත් වෙනවා නම් කයින් වචනේ අර සියුම් ධර්මයට තදින්ම බලපානවා. භාවනාව පසුවට අඳිනවා. ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මොකද ඉතිනිදා කටයුතු වලදී කුසලතාවයක් නැහැ. ප්‍රමාදයක්, සැලකිලිමත් භාවයක් නැහැ. අපි මේ කරගෙන යන්නේ හරියට මොලේ සත්‍යමක් කරන තැනකදී වගේ. අපි ඒකට ඇතුළු කර ගන්න ඕන සම්පූර්ණයෙන්ම ජීවාණු හරණය කරපු උපකරණ. ජීවානුහරණය කරපු පුද්ගලෙක්. එහෙවතියෙදී යම් කිසි කෙනෙක් විශාල වශයෙන් රාගය වඩනවා නම්, ద్వේෂය වඩනවා නම්, එවැනි ක්‍රියා කරනවා නම්, එවැනි වචන කතා කරනවා නම් මේ යෝගාවචර මධ්‍යස්ථානවල ඒ පුද්ගලයා ප්‍රධාන වශයෙන්ම පිළිගෙනවා. ඒ ක්ෂණයේ හිතුපු තත්ත්වයෙන් බිමට වැටෙනවා. පහතට වැටෙනවා. මේ විතරක් නෙවෙයි අහන දකින්න අනෙක් පැත්තන්ගේ හිතිවිල අර නරක තරංගයේ පැතිරිලා යනවා. ඒ විතරක් නෙවෙයි Tamanට බොහෝ කාලයක් දුක පිණිස පීඩන. ඊට මීට බොහෝම හොඳයි. ඒ தත්වලට යන්න දෙන්නේ නැතුව ඒ අරමුණ මතුවෙනකොටම එදිනදා ජීවිතයේ කටයුතු කරනකොටම ඉතාම නැවතින්නේ. යෝගාවචර ස්වරූපයෙන් තමයි කටයුතු කරනවා. අනික් ඇත්තන්ගේ සිදුවෙන ලාභයක්, පාඩුවක්, හරියක් වැරද්දක් දැකපුවාම ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී ඇතුව පුළුවන් නම් කතා කරනවා නැත්නම් නිකන්. ඒ පුද්ගලයා කෙරෙහි දුකින් මිදවීමේ කරුණා හිතවිල්ලෙන් පුළුවන් නම් කතා කරනවා නැත්නම් නිකන්. මේ පුද්ගලයාට මේ අවස්ථාවේදී ධර්ම කරුණක් පැහැදිලි කරලා දීලා සුඛිත මුදිත භාවයට පත් කරගන්න මට පුළුවන් වෙනවා පුළුවන් වේවා කියලා මුදිතාවෙන් කරනවා නම් කරනවා නැත්නම් එහෙම කරනවා නම් තමන්ගේ එදිනදා කටයුතු වලදී අප්‍රමාදයේ අඛණ්ඩව පවතිනවා කියලා කියන්නේ වෙන විදිහකට කියනවා නම් දෙයක් එනකොට පුද්ගලයේ දකින්නකොට සිද්ධිය සිදු වෙනකොට කල යුත්තේ මේකය කියන එකට නිස්කලංක භාවයක් හිතේ තියෙනවා නොකල යුත්තේ මේකය කියලා නිස්කලංක භාවයක් හිතේ තියෙනවා. අද ආවේග ජනකව මේක මෙහෙමයි මේක එහෙමයි කියලා තද තීන්දුවකට එළඹිලා අදාන ගායී විදියට කිව්වා තේරුම් ගන්න නැති විදියට ඉදිරියට යන ගතියක් නැහැ. ඒ ඉදිරියට යෑම නිසා තව කෙනෙකුගේ හිත රිදෙන වචන කතා කිරීමක් නැහැ. ඒ විතරක් නෙවෙයි ක්‍රියාත්මක වීමක් නැහැ. කයින් ක්‍රියාත්මක වීමක් නැහැ. එතකොට ඒ යෝගාවචරයෙන් ඒ යෝගාවචර සමූහයට හිංසාවක් වෙන්නේ නැහැ කියන එක ඉතින් අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ සෑම කෙනෙක්ම වැඩි හිටියෙ. ඒ නිසා අප්‍රමාදී ක්‍රියාත්මක වෙන සෑම මොහොතකම තමන්ගේ හිතේ පිරිසිදුකම අභ්‍යන්තර වශයෙන් ලාභයක් විදිහට සලකා ගන්නවා. අභ්‍යන්තර වශයෙන් මේ ලාභය සැලසෙන්නේ අප්‍රමාදයෙන් නම් ඒකේ ඒකාන්තයෙන්ම බාහිරයට නිවිසනසී ගතියක් ඇති වෙනවා. සාමයක් උදාරනවා. අඩු ගානේ අසමගිය නැති වෙනවා. ඒක ලැබෙන බව මම අත්දකින්නවා මේ යෝගාවචර ජීවිතයේ අප්‍රමාදේ ලඟ වෙන්න ලඟ වෙනවා. එවැනි යෝගාවචරයකට මේ අප්‍රමාද මොහොතක් මොහොතක් පාස ඉදිරියට යන මොහොතක් මොහොතක් පාස අනන්ත අප්‍රමාණ සුඛ විපාක කුසල විපාක ලැබෙනවා කියන එක සාමාන්‍ය සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨියට ගැලපෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ අප්‍රමාදයේ කියන ධර්මතාවයේ කුසල් රජතුමාගේ රාජ්‍යකරණයටත් ඒ තරම්ම දුරට සම්බන්ධ වුණා. ඒ වගේම මේ ශාසනයට ඇතුල් වෙලා දානය දෙන පුද්ගලෙකුට ඒ දානය කළ යුත්තේ කරන්ට ඒ හා සමාන උදව් කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් දන්නවා නම් කළ යුත්තේ කරනවාට වඩා නොකළ යුත්තේ නොකිරීමෙන් ඊට වඩා සියුම් ඊට වඩා ගරු ඊට වඩා ප්‍රණීත උත්තර භාවයකට තමන්පත් වෙනවා කුසල් සිද්ධ වෙනවා කියලා ඒ සිද්ධ කරන්නේ ඒ පිළිබඳව ඇති අවදි භාවය නිසායි සැලකිලිමත් භාවය නිසායි අප්‍රමාදයි. යම් කිසි පුද්ගලයෙක් මේ විදිහට කලීප්ත කිරීමේ නොකලීප්ත කිරීමේ දක්ෂතාවය ඇති කරගෙන දැන් මගේ හිත පූර්ණ කාලීන භාවනා ක්‍රමයකින් සක්‍රීය විදිහට මේ කෙලෙස් දුරු කිරීම කරන්න ඕනේ කියන ප්‍රතිඥාවක් දෙනවා නම් යෝගාවචර tattweටපත් වෙනවා නම් ඒ පුද්ගලයා කලීප්ත කරමින්ම නොකලීප්ත නොකරමින්ම අවකාශය ලබා ගන්නින් වඩා වඩා භාවනා කරනවා නම් මේ භාවනා කර්මාන්තයේ අනෙක් යෝගාවචරයන් සමග නොකැදී ඒ අත්තන් සමග අනවශ්‍ය සම්බන්ධතාවයන් ඇති නොකර මධ්‍යම වශයෙන් හිත ලෝභයේ නොබැඳී ද්වේෂයේ නොගැටි කලිත නොකලිත නොතෙන මෝහ භාවය දුරු කරගෙන මධ්‍යම ප්‍රතිපදාට ඇදෙනවා මේ නිසා අප්‍රමාදී ධර්මයේ ඒකෝ ධම්මෝ කියන වචනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විසම වූ දෙපාර්ශවය ලෞකික කියන ලෝකෝත්තර කියන මේ සම නොවන්නා වූ දෙපාර්ශවයෙන්ම එක හා සමාන ආනිසංස ධනක ගැම්මක් ඇති කරලා දෙන නිසා. ඒ නිසා අපි මේ ධර්මයේ වඩනකොට අපි